මේක කියලා කියනවා ඇත්ත කියන දේ බොරුව කියන දේ කෙටියෙන් කියන්න කියලා කල්පනා කරලා කියන්න හදනකොටම පුතා කෙටියෙන් කියන්න වැඩි විස්තර නර කෙටියෙන් කියන්න සද්දන කියන්න ඒක පුතා කෙටියෙන් කියන්න බැරිද පොළොස් කියන කියන්නේ ගොඩාක් කෙටියෙන් කිව්වා. ඒ කියන්නේ එක වචනයකින් කියන එකනේ අන්තිම කෙටිය. ඒක කියන්නේ නැතු ඒක ඉන්න එක තමයි ගොඩාක් කෙටිය. මම ඒ කෙටියෙන් කිව්වේ කියලා. ඊටසේ සියානවා වතුර ටිකක් දුන්න කනවද පුතා? කවුද කියලා. ඒකට සියානවා වතුර කොහොමද කන්නේ? මම කිව්වා මේ අණුවේ තේජෝ ධාතුව වැඩි කෙරුවොත් ඒක ගලාගෙන යනවා. ඒක පැන් වශයෙන් බොන්නේ. තේජෝ ධාතුව අඩු කෙරුවොත් ඒක මිදෙනවා. තවත් අඩු කෙරුවොත් තව මිදෙනවා. රිනවල්ට ගෙනිච්චොත් ඒක ගලක් බවට පත් වෙනවා. එතකොට කපලා කෑලි කරලා කපලා කුඩු කරලා කන්න ඕනේ. මට කන්න දෙන්න කියලා සීයාට හිතෙනවනම් මට තේජෝ ධාතු අඩු කරලා දෙන්න බොන්න දෙන්න කියලා හිතනවා නම් තේජෝ ධාතුව වැඩි කරලා දෙන්න. ඊපස්සේ කියනවා මේ අණුවල පුතා ඒ තේජෝ ධාතුව ආපෝ ධාතුව අඩු වැඩි වීම පිළිබඳව පුතාට මොනවද වැටෙන්නේ කියලා අනු. මට මම මට මතකයි මේ වගේ විදා දවසක්මයි. මම කිව්වා ඒ අණුවේ තියෙන භ්‍රමණ වේගය අඩු කිරීම තමයි ආපෝ ධාතුව. අණුව භ්‍රමණ වේගය වැඩි කිරීම තමයි තේජෝ ධාතුව. මේ ලෝකයේ තේජෝ කියලත් ආපෝ කියලත් කිසිවක් නැත. එකම එක අණුවක් පමණක් පවතිනවා. ඒ අණුව Tamanගේ ಗುಣ වෙනස් කරනකොට එයාම හොඳ අණුවක් නරක අණුවක් වටපත් වෙනවා. එනම් මේ ලෝකයේ සත්පුරුෂයෝ නැත අසත්පුරුෂයෝ නැත. ඉන්නේ සත්‍යයේ පමණයි. ඒ සත්‍යය හොඳ දේවල් කෙරුවොත් එයාට අපි සත්පුරුෂයා කියනවා. නරක දේවල් කෙරුවොත් අසත්පුරුෂයා කියලා කියනවා. එහෙනම් මේ ලෝකේ තියෙන්නේ එකම එක අණුවක්. ඒ අණුව වැඩිපුර භ්‍රමණය වෙනකොට ඒකම ආලෝකයේ බවට පත් වෙලා තව තවත් වැඩියෙන් භ්‍රමණය වෙනකොට පිච්චෙනවා ප්‍රශ්නේ බවට පත් වෙනවා ඒකට අපි කියනවා ගින්දර ලං වෙන්න බෑ පිච්චෙනවා කියලා. එයාම භ්‍රමණ වේගයෙන් විඩාවටපත් වෙලා ක්‍රමානුකූලව ඒ භ්‍රමණ වේගය අඩු කරනකොට අඩු වෙලා අඩු වෙලා නැවතිනකොට අපි කියන සීතලයි මේක නැවතිලා සීතලයි කියලා කියනවා. තව තවත් නැවතෙනකොට එයා ගොඩාක් නැවතෙනකොට ගොඩාක් සීතලයි කියලා කියනවා. මිදිච්ච මට්ටමටම සීතල වෙනකොට ඉන්න බෑ වෙවුලනවා අපි. එහෙනම් මේ අණුවම රස්නේ බවට සීතල බවටත්පත් වෙනවා. මේ අණුවම තමයි අපට තේජෝ ධාතු වශයෙන් වායෝ ධාතු වශයෙන් පඨවි ධාතු වශයෙන් ආපෝ ධාතු වශයෙන් තියෙන්නේ. ලෝකේ අණු ගොඩාක් නැහැ. ආවර්තිත අවග්ගය ගොඩාක් අණු කියනවා 100 ගණන්. මේ ලෝකේ තියෙන එකම එක අණුවයි. ඒ අණුවේ ස්වභාවයට අනුව ගොඩාක් අණු නිර්මාණය වෙලා. ලෝකේ තියෙන මිනිස්සු කියලා කියන්නේ එකම කණ්ඩායමයි. ಗುಣදාම මැටියට ඒගොල්ලෝ යෝගීවරු, මුනිවරු, තපස්වරු, ඍෂිවරු වෙලා, හොඳ මිනිස්සු, නරක මිනිස්සු වෙලා, දක්ෂ මිනිස්සු, අදක්ෂ මිනිස්සු වෙලා, කඩිසර මිනිස්සු, කම්මැලි මිනිස්සු වෙලා මේ විදිහට මිනිස්සු වර්ග වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ චිත්ත වීතිවල තියෙන ක්‍රියාකාරීත්වයට අනුව Tamanට කැමති මොන විදියට මිනිසෙක් වෙන්නද මොන ආකාරයෙන් ජීවත් වෙන්නද සිතේ ස්වභාවය වෙනස් කරපු ගම එයා සම්පූර්ණයෙන් ඒ ස්වභාවයට වෙනස් වෙලා එනවා මේක තමයි මේ ලෝකයේ තියෙන පරම සත්‍ය ධර්මතාවය කියන්නේ එදා සාකච්ඡාව මේක අපේ ජීවිතයේ සාකච්ඡා කරපු දේවල් මම ගොඩාක් කටි හොයනවා සුදුසු කෙනෙක් ඉන්නවද මේ ටික මට කියන්න? එයාට යාපතක් වෙන පිණිස. සුදුසෙක් මේ වෙනකොටත් මට හම්බුනේ. දැන් තමයි ඒ නුසුදුසුද කියලා කියපු මට්ටම් වල ඉන්න කට්ටිය ගොඩාක් ධර්මයේ ශ්‍රවණය කරලා ගුණ යාපත්කම් වඩාගෙන ගුණ පුරාගෙන භාවනා කරගෙන ඒ හැම දෙයක්ම ශ්‍රවණය කරන්න ඒගොල්ල ප්‍රමාණිකුල සුදුසුකම් ලබනවා. දැන් මට ටික ටික ඒවා කියන්න කට්ටිය හම්බ වෙනවා. ඒ කාලේ එක්කෙනෙක්වත් නැහැ. ඒ නිසා මම මේවා කතා කළේ නෑ. ඒගොල්ලෝ හිතනවා අපිට යම් යම් මානසික ප්‍රශ්න තියෙන කට්ටිය. අපිට ඔළුව හොඳ නෑ. ඇයි මේ වගේ දේවල් කතා කරන්නේ? ඇයි උදේ පාන්දර කොම්බකොල බීලා මේ වගේ දේවල් කතා කරන්නේ? ඔළුවේ මොන රසණීපයක් තියෙනවා කියලා වරදවා හිතනවා. ඇයි ඒගොල්ලේ ලෝකෝත්තර ධර්මතාවය දන්නේ නැහැ? මේ අණුවල ක්‍රියාකාරීත්වය දන්නේ නැහැ. මේ ලෝකයේ කිසිම තැනක නාම රූප නැහැ. නාම රූප තියෙනවා කියලා අපි මුලා වෙලා මේක තමයි මෝහය. ගස්කොළන් පේනවද කියලා ඇහුවම ඔව් කියලා කිව්වොත් එයා මුලා වෙලා. ආවල් ස්වාමීන් වහන්සේ අඳුරනවාද ඔව් කියලා කිව්වොත් මුලා වෙලා. ඒ පුද්ගලෙක් සත්‍යයක් මේ ලෝකේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ කියන ධර්මය පිළි අරගෙන නැහැ. එහෙනම් මොනවද තියෙන්නේ? එකම කණුව පවතින ලෝකයේම තනම. ඒ අණුව සෑහෙන ප්‍රමාණයකින් ඒක රාශි වෙලා එයාට කැමැති කැමැති විදියට ඇඩතල අරගෙන තියෙනවා. මේ ඔක්කොම නැති වෙන ස්වභාවය හේතුව අර අණුව විතරයි සැබෑව. එහෙනම් මේවා හැමදාම පරණ වෙලා වයසට එනකොට ඒ එකතු වෙච්ච අණු තම තමන්ගේ භ්‍රමණ වේගය අඩු කරගෙන අර කට්ටියත් එක්ක එකට ඉඳීමේ ඒ පාසුකම් නැති වෙනකොට ගැලවිලා යනවා. ඇයි අපේ සහෝදර සංඝයා 25 30 50 ඉන්න තැන්වල දෙන්න තුන් දෙනා අතුරුදාම් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන ස්වභාවය වැඩි වෙනකොට එයා අපෙන් ගැලවිලා යනවා. ඒ වගේ තමයි නිවිච්ච ස්වභාවය වැඩි වෙනකොට අපිට අපි ඔයාට ඉලෙක්ට්‍රෝන වගේ පේනවා. ඒ නිසාත් එයා ගැලවිලා යනවා. ගොඩාක් ගුණයාපත්කම් වැඩි කට්ටිය අපෙන් ඈත් වෙලා යනවා. ගොඩාක් ගුණයාපත්කම් අඩු කට්ටියත් අපෙන් ඈත් වෙලා යනවා. ඒ වගේ මේ ලෝකයේ නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදයට අනුව බලනකොට සෑම වස්තුවක්ම අණුවල එකතුවක්. ඒ ඒ වස්තුවල තියෙන අණු භ්‍රමණය වෙන සුළුයි. ඒ අණුවල ඉලෙක්ට්‍රෝන ස්වභාවය වැඩි නම් ඒ ඉලෙක්ට්‍රෝන ස්වභාවය වැඩි ඒවා ඉමින් ඉමින් ගැලවි ගැලවි ගැලවි ගැලවි අනිත්‍ය වෙලා නිරෝධ වෙලා යනවා. ඒ වගේම තමයි නිවිලා නිවිලා පොට්‍රෝන් එනකොට ඉලෙක්ට්‍රෝන ස්වභාවයෙන් වැඩියෙන් යුක්ත අණු වල තියෙන පීඩන නිසා මෙයා ගැලවිලා යනවා. එහෙනම් මේ ලෝකේ මේ තියෙන පේන නැ කිසිම දෙයක් අපට පේන්නේ නැහැ කියන එක තමයි ඇත්ත කතාව. හේතුව ඕනෑම තැනක අණු එකතු වුණා. ඕනෑම තැනක අණු ඒක රාශියක්. එතන නාමයක් රූපයක් ඇදෙනවා. ඒ නාමයට රූපයට තමයි අපි වාල් වෙලා ගසකට වලතුරු ඇත, සිවුරු ඇත, සේනාසන ඇත කියලා අපි කියන්නේ. මේතන තියෙන එකම එක අණුවයි. යම්කිසි කෙනෙක් මේ සෑම වස්තුවකින්ම නාමයකින් රූපයකින්ම එක අණුවක් දකින්නේද එයා තථාගතයන් වහන්සේගේ ශාසනයේ අයිතිකාරයා වෙනවා ශ්‍රාවක සංඝ බවටපත් වෙනවා යම්කිසි කෙනෙක් අණුවක් නොදක නාමයේ රූපයේ වටිනාකම දකිනවා නම් එයා ඒකාන්ත වශයෙන්ම පුදුජන ස්වභාවයටපත් වෙනවා මේක තමයි මේ විශ්වයේ තියෙන පරම සත්‍යය. මේක දැනගන්නයි ලෝකය හැමෝම උත්සාහ කරන්නේ. මේ විදියට ජීවත් වෙන්නයි හැමෝම වෑයම් කරන්නේ. එහෙනම් අපි ජීවත් වෙන සෑම මොහොතක් තුළ මේ ස්වභාවයෙන් එක අණුවක් දකිනවා නම් අපට පිරිකරේ පේන්නේ අපට වස්තු පේන්නේ දාන පේන්නේ එක අණුව පේනවා. බත් ඇටයක් අරන් බලනකොට එක අණුව ඒ වගේම ගොඩාක් අණු එකතු කරගෙන එයාගේ භ්‍රමණ ස්වરૂපය වෙනස් කරලා එයා ඒ විදිහටම පවතිනවා. සීයා වෛද්‍යවරයෙක් නිසා කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම් කියලා අපි ගොඩාක් අඳුරනවා ඒ වෛද්‍ය විද්‍යාවේ. පුතා එතකොට ඒ ඔක්කොම බොරුද? මං කියා ඔව් සීයා. ඔයාගේ ආචාර්ය වෛද්‍යවරුන්ටත් ගින් කියන්න අපේ මොනුබුරා කිව්වා පොඩි එකා ඔක්කොම බොරු කියලා. ඇයි එක අණුව භ්‍රමණ වෙන වේගය බීටාද ඇල්ෆාද තීටාද ඩෙල්ටාද කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් තප්පරයකට 40ක වේගයෙන් කැරකෙන්න පුළුවන්. තප්පරයට ලක්ෂ 5 වෙනකම් කැරකෙන්න සුදුසුකමත් එයාට තියෙනවා. ඇයි? ආකාශ ධාතුව, ප්‍රාණ ධාතුව භ්‍රමණය වෙන්නේ තප්පරයට ලක්ෂ 5ක වේගයකින්. එහෙනම් වට ලක්ෂ 5ක් කැරකෙනවා නම් එයාට සිතවිලි ලක්ෂ 5ක් නිර්මාණය කරන්න පුළුවන් දෙතිස් මහා තලයට සාපේක්ෂව. එයා කැරකෙන්නේ තප්පරයට වට ලක්ෂ 3 මාරණ ඒකට අනුව එයාගේ ගුණය වෙනස් වෙනවා. ලක්ෂයක වේගෙන් කැරකෙනවා නම් ඒකට අනුව ගුණය වෙනස් වෙනවා. 1000ක වේගයෙන් කැරකෙනවා නම් 500ක වේගයකින් 300 වේගයකින් 200 වේගයකින් 30ක වේගයකින් 28ක වේගයකින් මේ හැම වේග මට්ටමක් තුළම ඒ අණුවේ ස්වභාවය වෙනස් වෙන ස්වභාවය කියලා කියන ගුණය ඒක හඳුනා ගන්න බැරුව ඒගොල්ල පොටෑසියම් කැල්සියම් මැග්නීසියම් කියලා අයන් සිලිකන් කියලා ඒගොල්ල නම් දීලා තිනවා මේ කිසිම දෙයක් මේ ලෝකේ නැහැ එකම එක අණුවයි තියෙන්නේ ඒ අණුවේ භ්‍රමණ වේගයට අණුව ඒක ආලෝකය වෙනස් වෙනවා භ්‍රමණ වේගයට අනුව පාට වෙනස් වෙනවා. බඹරයක් වෙන්න රතු පාට මම ඒක අයියෙන් කරකන්නම්. අයියෙන් කරකනකොට රතු පාට අතුරුදාන් වල සුදු පාටට පේනවා. නිල් පාට බඹරයක් වෙන්න මං අයියෙන් කරකන්නම්. නිල් පාට අතුරුදාන් වල සුදු පාට වෙනවා. ඕනම දෙයක් ගැඹුර වැඩි වෙනකොට නිල් පාට වෙනවා. ඕනම දෙයක් ගැඹුර අඩු වෙනකොට කළු පාට වෙනවා. ඕනම දෙයක් වේගය වැඩි වෙනකොට සුදු පාට වෙනවා. එහෙනම් මේ ලෝකේ වේගය තමයි වර්ණය තීරණය කරන්නේ. අපි නෙමෙයි තීරණය කරන්නේ. එහෙනම් මේ ලෝකේ හැමතැනම අපි තීන්ත ගන්නවා. කා පාට ගැව්වා රතු පාට වෙලා කියලා අපි සන්තෝෂ වෙනවා. ඒක අපේ මුලාවක්. ඒකේ ඒ පාටවල තියෙන අණුවල භ්‍රමණ වේගයේ තියෙන තාක්කල් විතරයි ඒ රතු පාට පවතින්නේ. පසු ඒ රතු පාට ලාරෝස පාට වෙලා ලා පාට වෙලා ඒක කිසිම පාටක් නැති බටර් පාට වෙලා ලා කා පාටට වෙලා සුදු පාට වෙලා අර තිබිච්ච පාටටම නැවතපත් වෙනවා. තපස්වරු අඳින සිවුරු වල පාට වෙනස් වෙන්නේ ඇයි? සුදු පාට වෙන්නේ ඇයි? වර්ණය අවර්ණය බවටපත් වෙන්නේ ඇයි? අර පඳු ගානකොට තියෙන ඒ ඉලෙක්ට්‍රෝන ස්වභාවය, ඒ අණු ක්‍රමානුකූල භ්‍රමණය වෙලා ඒ අණු ටික ගැලවි ගැලවි යනකොට ඒ ස්වභාවය අඩු වෙනකොට ඒ පාට වෙනස් වෙනවා. එහෙනම් මේ ලෝකේ හැම හණුවක්ම කැරකෙනකොට වර්ණයක් ඇති වෙනවා. භ්‍රමණ වේගයට අනුව ගන්ධයක් ඇති වෙනවා. භ්‍රමණ වේගයට අනුව ඕජාවක් ඇති වෙනවා. භ්‍රමණ වේගයට අනුව රසයක් ඇති වෙනවා. එහෙනම් ආයුෂයක් පවතිනවා භ්‍රමණ වේගයට අනුව. මේ විදිහට මේ අණුව භ්‍රමණය නිසා වර්ණ ගන්ධ රස ඕජා ආයෂ වන්න සප බලය කියන හැම ගුණයක්ම ගුණ 32ක් නිර්මාණය වෙලා එහෙනම් එයා කැරකෙන්නේ තප්පරයට 75000ක වේගයක නම් ඒකට අනුව යට වර්ණයක් ලැබිලා ඒකට අනුව යට ගුණයක් ලැබිලා ආයුෂයක් ලැබිලා ඒකට අනුව රසයක් ලැබිලා ඒකට අනුව යට ස්වභාවයක් වීටවලා මේ ධර්මතාවය එක අණුවක් අණු කෝටියක් බවට පත් වෙනවා එක අණුවක් ස්වභාවයන් කෝටියක් බවට පත් වෙනවා මේ අණුවම තමයි අපි කැල්සියම් කියලා ගන්නෙ මේ අණුවම තමයි පොටෑසියම් කියලා ගන්නෙ ඒ අනුවම තවත් භ්‍රමණ වේගය අඩු වුනාම vitamin A B C D කියලා ගන්නවා. එහෙනම් මේ ලෝකේ පවතිනා එකම පරම අණුව පරම සත්‍ය අවබෝධ කරගන්න බැරුව নানা ප්‍රකාර වස්තු වලට අපි මුලා වෙලා තිනවා. මේක තමයි පරම සත්‍ය කියලා මම අවබෝධ කරගන්නේ. මේ ධර්මතාවය තමයි මේ සෑම තැනම පවතින්නේ. මේක තමයි පරම සත්‍ය කියලා මම කෙටියෙන් කියන්න කැමති වෙනවා. උදේ සාකච්ඡාවක් නමයා මට අවුරුදු හතරක් පාක් වෙනකම් සීයා මට කමටහන් දුන්නා. පයෙන් පස්සේ මම ගෙනියා කමටහන් ගත්තා. මට අවුරුදු හතක් විතර තියෙන ගොඩාක් පොඩි වර බංකේ වාඩි කරලා එක එක කර්ම කියන්නේ කියලා යා බනහනවා. ඒ පතර කතාවත් ඒ වගේ එකක් තමයි. පුවත්පත ගත්තාම මේ පුවත්පත්වල තියෙන ගොඩාක් වැරදි දේවල් මම වැරද්දක් වශයෙන් දකිනවා නම් මං තාපස ජීවිතයට සුදුසු නෑ. තපෝවණයට මං සුදුසු නෑ. ඇයි මිනිසුන්ගේ වැරදි දකිනවා. මිනිසුන්ගේ අඩුව දකිනවා. විවේචනාත්මකව මං ලෝකයේ දකිනවා. එහෙනම් ලෝකයේ ජීවත් වෙන්න මං සුදුසු නෑ. ඒ නිසා ඒ පොඩි කාලේ පත්තරේ දීලා මගෙන් ආනවා පුතා බලන්න අතර දෙනෙක් ඇවිල්ලා ගෙදර වාලේ ගලෝගෙන අතුලට බැලලා ගෘහමූලිකයට හොඳටම ගාලා බැඳලා බඩමුට්ටු සේරම කොල්ල කාලා බලන්නකෝ මේ තරම් අපරාධ වෙනවා. පුතා මොනවද මේක හිතන්නේ? මේ ලෝකේ වෙන අපරාධ. මේ ලෝකේ හැමතැනම ඔබ තමයි වෙන්නේ සීයේ. අපි රෑදවල් දෙකේ මාන්සි වෙලා වෙලා කඩවල් ගාන ඇවිදිලා වීදි ගාන ඇවිදිලා මාපොළ කොටලා බොහොම අමාරුවෙන් අම්බ කරගන්න වස්තුව එකතු කරගන්න ඉතුරු කරගන්න වස්තුව දරුවා වශයෙන් භාර්යාව වශයෙන් කට්ටියක් අපිට ලඟ වෙලා දූ දරුවා වශයෙන් කට්ටියක් ලඟ වෙලා මුණුබුරාලා මිනිබිරිය බෑනා ලේලි වශයෙන් කට්ටියක් ලඟ වෙලා ඒ බෑනා කියන සෙනෙහසේ ලණුවෙන් ගැටගාලා ලේලි කියන බන්ධණයෙන් අපිව ගැටගාලා මුණුබුරා මිනිබිරිය කියන ආදරය කියන ලණුවෙන් අපිව ගැටගාලා සේරම ටික අපෙන් ගන්නවා ගස් බැඳලා හැමදේම ගන්නවා පස්සේ බලනකොට හැමදේම මේගොල්ලන්ට දුන්නට පස්සේ ඒගොල්ලන්ටයි අයිති ඒගොල්ලෝ කැමතිනම් බත් ටිකක් දෙයි. නැත්නම් අපට වතුර ටිකක් බීලා ඉන්න පුළුවන්. ලෝකේ හැමදාම අපට බඩගින්න ඉන්න වෙනවා. එහෙනම් අපිව ගස් බඳලා සේරම කොල්ල කාලා නෙමෙයිද? සේරම ටික අරගෙන ගිහිල්ලා. අද අපේ පත්තරේ දකින්න මේ සිද්ධිය ලෝකෝත්තර බලනකොට හැම ගෙදරකම ගෘහමූලික ගස් බඳලා හැමතැනම කොල්ල කාලා ඒවා මිනිස්සු පත්තරයට කියන්නේ මිනිස්සු නඩු දාන්නේ ඇයි බඳලා තින්නේ ලෝකෝත්තර ලණු වලින් කොල්ල කාලා තියෙන්නේ ලෝකෝත්තර ඇසින්. මේ විදිහට මේ ලෝකයේ අමතනම සිදුවෙන ධර්මතාවය. ගුරුකෙදර ගුරුමූලිකයා ගස් බැඳලා හැමදේම කොල්ල කන එක. තාත්තයි අම්මයි අම්බ කරපු ටික දරුව බෙදා ගන්න නැද්ද? මුණුබුරා මිනිබිරියට තියෙන ආදරයට කැමැත්තෙන් ලියලා දෙන්නේ නැද්ද? ඒගොල්ලන්ගේ අගුණ නිසා හැමදේම අයිමි වෙලා ගෙදරින් යන්න සිද්ධ වෙන්නේ නැද්ද? එනම් මේ විදිහට මේ ලෝකයේ හැමතැනම මේ ධර්මතාවයමයි පවතින්නේ. කැමැත්තෙන් අපි බැඳ ගන්නවා බන්ධනයක් තුලින්. ආදරය, සෙනෙහස, දයාව, කරුණාව, මෛත්‍රිය කියන ලනු ටික අරගෙන ඇවිල්ලා එල්ලෙන්න බැරි වෙන්න අපිව ගැටගාලා තියලා සේරම ටික ඒගොල්ලෝ බෙදා ගන්නවා ගන්නවා ඒගොල්ලෝ අපේ ඇස් ඉදිරියේ භුක්ති විඳිනවා මොකවත් කියන්න විදියක් නෑ අපිව ගස් බඳලා එහෙනම් ආදරයට කරුණාවට දයාවට බැඳලා තියෙන නිසා අපි ඒ දරුව බලාගෙන ගෙවල් දොරවල් අතුගාගෙන ඒකේ තියෙන වැඩක් පොලක් කරගෙන මේ කාර්කමින් අපි ජීවත් වෙනවා ජීවිත කාලෙම ඒ ලණු ටික ලියා ගන්න බෑ. ඒ නිසා මේ ලණු තියෙන ප්‍රදේශවලට ලණු වලින් බඳින මිනිස්සු ළඟට අපි නොයා අපි හිමාලයට යන්න ඕනේ. තපස් වනයේට යන්න ඕනේ. ඒ කිසිම දවසක කිසිම දෙයකින් බඳින්න නැති බඳින්නේ කොහමද කියලා දන්නේ නැති ඒ උත්තමයන් වහන්සේලාත් එක්ක හිටියොත් ආකාශයේ පක්ෂියෙක් වාගේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ජීවිත කාලෙම අපට සන්තෝෂයෙන් ගුණ පුරාගෙන ඉන්න පුළුවන්. හේතුව ඒගොල්ලෝ බඳින්න දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ ලියන්න විතරයි. එහෙනම් ගැට තවත් තියෙනවනේ ගැට ටිකක් ලියා ගන්න උදව් කරනවා. කවදාවත් බඳින්නේ නැහැ. සමාජයට ගියාම, ගීගෙදරට ගියාම ඒගොල්ලෝ ගැට ලියන්න දන්නේ තියෙන තියෙන ලනු දාලා ගැට ගාලා ගැට හදන්න දන්නවා. එහෙනම් ගැට වදින්න කැමති නම්, බැඳ ගන්න කැමති නම් එයාට පුළුවන් බැඳ ගන්න. ඒ නිසා තමයි ඒගොල්ලෝ කියන්නේ ගෙයක් බඳිනවා, කසාදයක් බඳිනවා, ව්‍යාපාරයක් බඳිනවා බඩමුට්ටු බඳිනවා කියලා කියන්නේ ඒක නැවත ලියා ගන්න බෑ. එහෙනම් අපට ගොඩාක් බඩු ගෙනියන්න ඕන නම් ඒ ඔක්කොම ටික එකතු කරලා තියලා ලණුවෙන් බඳිනවා. භාර්යාව අපෙන් යන්න නැති වෙන්න, ස්වාමිපුරුෂ අපෙන් යන්න නැති වෙන්න, එයාව කසාද බඳිනවා කියලා ලණුව දාලා බැඳලා දානවා. දරුවත් බැඳ ගන්නවා. මුණුබුරාලත් බැඳ ගන්නවා. එහෙනම් මේ බඳිනවා කියන වචනය තුළ ඒක නොකිය කියනවා. අද ඉඳලා ඔයාට ඕන විදිහට යන්න බෑ. ඔයාට ඕන තැන්වල ගිහින් නිදා ගන්න බෑ. ඔයාට ඕන තැන්වලට ගිහින් ඇවිදින්න බෑ. ඔයාට ඕන විදිහට වියදම් කරන්නත් බෑ. උදේ 8ට පිටත් වුණා නම් අවසාය වෙනකොට ගෙදර එන්න ඕනේ. මේ විදිහටයි කන්න ඕනේ, මේ විදිහටයි බොන්න ඕනේ, මේ විදිහට වැඩ කරන්න ඕනේ, මේ විදිහට ඉන්න ඕනේ කියලා ලනු ගණනාවක් අරගෙන ඇවිල්ලා ගැටගාලා බන්ධනය කරලා තමයි කසාදය කියන බන්ධනය බැඳලා දාන්නේ. එහෙනම් මේ විදිහට මිනිස්සු කැමැත්තෙන් බැඳගෙන ලියාගන්න බැරුව ඒ ගැටවල තියෙන තදගතිය නිසා ඒකේ ඉර වෙලා මිනිස්සු මරණයටපත් වෙනවා. එහෙනම් මේ ලෝකයේ හැමතැනම මේ පත්තරේ තියෙන කතාව තියෙන්නේ. මිනිස්සු හැමෝම ගස් බඳලා තියෙන්නේ ලෝකෝත්තරව කියලා.